අරුණ මනතුංග මහත්මයා අවසරයි ස්වාමින් වහන්ස ස්වාමින් වහන්ස අද අපිට පැහැදිලි කරපු බොහොම ගැඹුරු ඒ වගේම ඊ타ත්ම අපේ මාර්ගෙදීම කර ගැනීමට අවශ්‍ය කාරණාවලට හැකි විදිහට ප්‍රායෝගික ප්‍රශ්නයක් ගොනු කරන්න ලෑස්ති වෙන්නේ ඒ වගේම මම තවත් ප්‍රායෝගික නොවන විදිහේ ප්‍රශ්නයකුත් ඊළඟට අහන්න බලාපොරොත්තු වෙනවා. පළවෙනි ප්‍රශ්නය තමයි ස්වාමින්වහන්ස මේ සත්ත්ව බොජ්ජංග මොනවද කියලා බලනකොටයි ඒ වගේම ස්වාමින්වහන්සේ අපිට ඔය පැහැදිලි කරපු ආකාරයට සති සම්බොජ්ජංගේ දිනු කරපුවාමයි තියෙන එක්තරා ලක්ෂණයක් හැටියට හිතෙනවා අල්ලා ගැනීමක් තොරව තියෙන નિરાයාස ගලා යන ඥානියත් සමග මිශ්‍ර වෙච්ච සතියක්. බොහොම අවදිමත් ඒ වගේම මොකකවත් සිර වෙලා නැහැ. එතකොට ඒ தത്വෙට දියුණු වෙච්ච කෙනෙක් මේ මේ භාවනා කරනවා කියන දේ එයාගේ එතකොට දවස පුරාම පිළිටලා තියෙනවා. ඉතින් එහෙම කෙනෙකුට ස්වාමින්වහන්සේ දැන් මේ පුංචි උදාහරණයක් දීලා ඒ ගැන පැහැදිලි කරගන්න හදන්නේ. දැන් අපි හිතමු දවසේ එක වෙලාවක නැත්නම් දවසේ බොහෝ වෙලාවල් අපි ජීවිතය ගත කරනකොට මෙති දේවල් ඇති වෙනවා. අපි හිතමු එක්කෝ රටේ තත්ත්වයක් එහෙම නැත්නම් පුද්ගලයෙක් සම්බන්ධ තත්ත්වයක් මොකක් හරි දෙයක් ගැන අකමැත්තක්. ඒ වගේමත්ම කැමැත්ත උනත් එහෙමයි. ඒක සිද්ධ වෙනකොට මේ தത്വයට මනස දියුණු වෙලා තියෙන කෙනෙක්ගේ සීලේ தത്വෙනුත් එහාට ගිහින් සංවරයේ தത്വෙනුත් එහාට ගිහින් එයාට තේරෙනවා නම් දැන් මගේ හිතේ මේ මේ මෙයා ගැන හරි මේ සිද්ධිය හරි ගැන තියෙන අකමැත්ත සාධාරණ අකමැත්තක් ධර්ම මාර්ගයේ අනුව. ඒ වුණත් ඒත් එක්ක මේ අකමැත්ත ඇති වෙනකොට ඊට පස්සේ මගේ හිතේ ඇති උනේ ඊටාම සියුම් ද්වේෂයක්ද එහෙම නැත්නම් ඊට වඩා වෙනත් දෙයක්ද කියන එක ඒ මොහොතේ මෙයාට තේරිලා ඊට පස්සේ එතන එතන අභිමුඛව පිරිසිදු කිරීමක් සිද්ධ වෙනවා නේද ස්වාමීන් වහන්සේ ඔව් ඇත්තටම සතිය බොජ්ජංග ධර්මයක් හැටියට වැඩෙනකොට තමයි ඔය කියන ලද ටික අපිට ක්‍රියාත්මක වෙන්නේ අපි තුල. මොකද සාමාන්‍ය සතියකදී ඔය තරම් ගැඹුරට යන්නේ නැහැ. කාරණය, ඒ කියන්නේ නීවරණ ධර්මයක් නම් නීවරණ ධර්මයක් කියන බව අපිට සිහිපත් වෙනවා. එතකොට ඒ පිළිබඳව කල යුතු දේ එය යෝග්‍ය නොවන බව, ඒන් සිද්ධ වෙන අනර්ථය, ඒ සියල්ලක්ම අපට වැටහෙන්නේ සම්පජඤ්ඤයත් එක්කලා. එතකොට සම්පජඤ්ඤ කියන එක තමයි අපි දැන් ඔය පැහැදිලි කළේ යෝනිසෝ මනසිකාරයෙන්. ඒ කියන්නේ නුවණින් මෙනෙහි කරලා අර විවේක නිස්ෘත විරාග නිස්ෘත නිරෝග නිස්ෘත නිරෝධ නිස්ෘත වස්සග්ග පරිණාමී කියන මේ ක්‍රමවලට අපි සිහිය පුහුණු කරන කෙනෙකුට ඔය කියන తত্ত্বය අනිවාර්යෙන් ඇති කරගන්නට පුළුවන්කම තියෙනවා. එහෙමයි ස්වාමීන් වහන්සේ. එතකොට එතන අර උපේක්ඛා සම්බොජ්ජංගයට ඇතිවෙන ඒ කියන්නේ සිතේ ඇතිවෙන මදහත් භාවය ඒ සතර සතිපට්ඨානය තුල හැසිරෙන විටම ඇතිවෙන උපේක්ෂාවක් හැටියට નિરાයාසෙන් ඒ මොහොතේම අර්ථ දකින්නකොටම එයාට ඇති වෙනවා ඒ වගේම निराமிස ප්‍රීතියකුත් ඒත් එක්කම ඇති වෙනවා. ඇති වෙනවා. එතකොට ඒක ශරීරයට පවා දැනෙන පහසුවක් වෙනවා දවස දැනෙනවා. දැන් අපි බොජ්ජංග ධර්මවල ඉදිරි කාරණා ගැන කතා කරනකොට පීති සම්බොජ්ජංගේ පස්සද්දි සම්බොජ්ජංගේ ඒවා ගැන කතා කරනකොට පේනවා ඒවා සිතට විතරක් නෙමෙයි සිතේ ඇතිවන ප්‍රීතිය ගතට පවා ඒ පිනා යන ගතිය දැනෙනවා. එතකොට සිත චිත්තචෛතසික ධර්මයන් සැහැල්ලු වෙනකොට පස්සද්ධිය ඇති වෙනකොට ඒ සැහැල්ලු බව ගතට පවා දැනෙනවා. එතකොට ඒ ගතසිත දෙකම සැහැල්ලු වීම, ගතසිත දෙකම පිනා යන ගතිය. ඒ බොජ්ජංග ධර්මයන්හි ලක්ෂණය. ඒක කයටත් දැනෙනවා අනිවාර්යයෙන්ම. එතකොට එයා භාවනා කරනවා කියලා මේ පරයන්කේ ඉන්න ඕනෙත් නෑ සමාධියකට සමාධිය කියන වචනේ දැන් අපි සමත සමාධියක් හරි මොකක් හරි එහෙම අරමුණක දිගට ගැලිලා ඉන්නත් ඕනේ මොහොතින් මොහොත එක්තරා සමාධි තත්වයකට එයාගේ තියෙනවා නමුත් ඒක අරමුණෙන් අරමුණට එන සම්පූර්ණ සංසිද්ධිය පෙනෙමින් එතන එතන සංසිඳන තත්වයක් නේද ස්වාමීන් වහන්සේ. ඔව් දැන් ඒකාගතා කියන චෛතසිකය සබ්බචිත්ත සාධාරණ චෛතසිකයක්නේ. එතකොට ඔහුට නැවත නැවත කුසල් සිත් ඇති කරනකොට කුසල චිත්ත ඒකාග්‍රතාවය කියන කුසල සමාධිය එතන ගොඩනැගෙනවා. හැබැයි ඒකාග්‍රතාවය ඔහු දියුණු කරලා තියෙන ප්‍රමාණයත් එක්ක තමයි ඒ ඒකාග්‍රතාවය මොන ප්‍රමාණයෙන් ක්‍රියාත්මක වෙනවද කියලා තීරණය වෙන්නේ. දැන් අර එක තැනක වාඩි වෙලා ඉඳගෙන කය සංසුන් කරගෙන චිත්ත ඒකාග්‍රතාවය ඇති කර ගන්නව නම් වඩා ගැඹුරු ඒකාග්‍රතාවයකට යන්න එතන අවකාශය සැලසෙනවා අර අවශේෂ කටයුතු කරනකොට ඒ තනත්තා ඒකාග්‍රතාවයේ ප්‍රගුණ කරලා තියෙන ප්‍රමාණයත් එක්කලා ඔහුට ඒකාග්‍රතාවය පවත්ව ගන්න නඩත්තු කරගන්න පුළුවන්කම තියෙනවා එතකොට ස්වාමීන් වහන්සේ මේ தත්ත්වය තුලින් නේද අර සංස්කාර සමතය පවා ටික ටික ඇති වෙන්න පටන් ඇති කර ගන්නට පුළුවන් වෙන්නේ. ඒ කියන්නේ සංස්කාර සමතය කියන එක ඇත්තටම ඒකාග්‍රතාවයත් එක්ක ප්‍රඥාව යෙදෙන්නට ඕන. එතකොට ප්‍රඥාවයි උපේක්ඛාවයි. ඒ සංස්කාර ධර්මයන් පිළිබඳව උපේක්ෂා සහගත වෙන්න. එතකොට සංඛාර උපේක්ඛාව. එතකොට ඒ උපේක්ෂාව ප්‍රඥාවෙන් තමයි ජනිත විය යුත්තේ. ඉතින් ඒ සඳහා සතිය ආදී අවශේෂ සියලුම ධර්මයන් එකට ක්‍රියාත්මක වෙන්නට ඉතින් ඇත්තටම මේවා ගැඹුරට වැඩෙනකොට වෙන වෙන වූ ධර්ම නෙමෙයි. එකතන එකට මේ සමස්තය සක්‍රිය වෙනවා. එතකොට තමයි එහි බලය නිවැරදිව අවදි වෙන්නේ.